ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යම් හෙත්ත බුද්ධිමන්තෝ සලප්පනා පූජිතා විද්ධිනා උත්ථාවිතාච ධම්මා අභිධම්මෝ තේන අක්ඛාතෝති ශ්‍රද්ධාවන්තී සෝතාවරණ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ස්වාසෝදාච ධර්මස්කන්ධයේ දෙතාලිස් දායක ධර්මස්කන්ධය ඇතුළත් වෙන අභිධර්මයේ කුමක්ද කියන එක එදාකාරයෙන් හඳුන්වනවා. අභිධර්ම විචකයේ පළමුවෙනි ධම්මසංගමී ප්‍රකරණය සම්බන්ධ විවරණය වෙන අර්ථකථන අර්ථකාවිනී අර්ථකථාවේ ගාථාවක්. මේ පිටකේ සමන්තකාකාරිකා විනයාස කතා මේ ගාථාව දැක්වෙනවා. සූත්‍රාන්ත පිටකේ ජීවනිකායේ සුමංගල විලාසිනී අටකතාවේ නියෝගාකාර දැක්වෙනවා. උදාකාරී කියන්නේ අභිධර්මයේ කුමක්ද කියන එකයි. යම් හෙත් බුද්ධිමන්තෝ සලක්කන පූජිතා පරිච්ඡින්න උත්පාදිකාත ධම්මා අභිධර්මයේ තේරස්සාවු. ඉනේ පිටකයේ සූත්‍රාර්ථ පිටකයේ කියන දෙකේ නෝදාල බුද්ධිමන්ත ධර්ම. බුද්ධිමන්ත ධර්මයේ මේ අවධාරණය ඇතුළත් වෙන්නේ. සලක්කන සුලක්කන ධර්ම. කෝපිත ධර්ම. පරික්ෂණ ධර්ම මේවා සියල්ල ප්‍රකාශනයේ අධිකරණය ඊළඟට අධික ධර්ම. බුද්ධමන්ත ධර්ම, සලක්කන ධර්ම, කෝපිත ධර්ම, පරික්ෂණ ධර්ම සහ අධික ධර්ම කියන මෙන්න මේ කොටස් පහ ඇතුළත් කරන්නේ අධිකරණය කෙටි කියලා. මේක අභිචේනයේ උපකාරයෙන් මේ ප්‍රේගම දැක්වෙනවා. අභිචේනයේ උපකාරයෙන් ප්‍රේගම අපි අතිරේක අපි විශිෂ්ටයෙන් තේරෙනවා. අතිරේක කියන්නේ සූත්‍රාන්ත විශේෂයට වඩා අතිරේක වූ දේශනාව අනුකාරණය. සූත්‍රාන්ත දේශනාවට වඩා විශේෂ දේශනාව අනුකාරණය. ඒකයි අභිචේනයේ උපකාරයෙන් ප්‍රකාශ වෙන්නේ. එතකොට අධිකාරම දෙකකය බුදුරජාණන් වහන්සේ බෝධිමූලයේදී ආબોධ කරනවා. බෝධිමූලයේදී ආબોධ කරගන්න කප්පරය කියන්නේ අරියත් මාර්ගඥාන ප්‍රතිලාභයෙන් කොටම අධිකාරම දෙකේ ආબોධයේ අවසානයි. එක ශිෂ්ඨාක්ෂණයයි මාර්ග ශිෂ්ඨාක්ෂණය ඊළඟට මේ සම්මාර්ථනය කරන්න සිතුවාර්ජනා කරන්න දසුණා දිනහට ඒ තමයි සතරවෙනි සතර අගරතයි. අභිධර්මයකට සවිස්තරව සම්මාසනය කරන්න ලැබුණේ සතර වෙනි කතනාවල සත්‍යය. අවබෝධ කරගත්ත ධර්මය අවබෝධ කරගන්න විනාඩියක් කියන්නේ සම්මාසනය කරන්න ගියා විනාඩියක්. ඒ හත්වෙනි දාස හරියටම ප්‍රථම කර පතනෝස්වාක් බොහෝ දාසෝන ඒ දාසේ තමයි අනන්තනා සමන්වාගත සමන්තකාමේ සම්මන්ත්‍රණය කරද්දී මාසාගර තලෙහි පාසාගර තත්ලෙහි දිනි දිනිංගල දිනි දිනිංගල අඥානෝ ආනන්ද වැනි ගරුන් සියදාස්කලන් දිග කාලයක් මාත්‍ය රාජයන්ට මාසාගර තත්ලෙහි ක්‍රීඩා කරන්නේ ඉඳ කියනවා වගේ සර්වඥතාඥානීක ඥාන ක්‍රීඩා කරන් ඉලකාපුතන් ලැබුණේ ඒ අනන්තනා සමන්වාගත සමන්ත සංස්කාරන මහා ප්‍රකරණයටයි ණයසාගරය තුළ ඒ දවසේදී සර්වඥ උත්‍රේ දේහයෙන් සාමග්ගන බුදුරජාණන් කාකට ගිහින් පටන් ගත්තා. එදා ගිහින් ගිහින් පටන් ගත්ත බුදුරජාණන් ආරාම අද අනන්ත සත්වවල පැතිරීම පාදිනවා කියන එක අර්ථ කතාව සඳහන් වෙනවා. මේ ඒ දවසේ සම්මාසනය කළ ඉගෙන හතක් සම්මාසනය කළ ධර්මය වචනයට නම් වලා දේශනා කරන දවස් 90ක් ගත වුණා. සාමාන්‍ය කෙනෙකු එක වචනයක් කතා කරන කෙටි කාලය තුළ අනුගමහිමිකාණන් වහන්සේට වචන 8ක් කතා කරන්න පුළුවන්. අනුගමහිමියන් වහන්සේට වචනයක් කතා කරන කාලය තුළ ලෝතුරා බුදුරජාණන් වහන්සේට වචන 10ක් කතා කරන්න පුළුවන්. එනිසා සාමාන්‍ය කෙනෙකු එක වචනයක් කතා කරන ප්‍රතිකාරයේ තුළ සරුවක් වහන්සේට වචන 128ක් කතා කරන්න පුළුවන්. ඒ මාක්ෂිකවද ඒ සරුවක් පරාජයන්තයන් වහන්සේගේ ස්වර සම්පත් එකදම කීසන අරහත ජීවිතා බ්‍රහ්ම සරණාඛ්‍ය මහා පුරුෂ ලක්ෂණ දෙකක් ගැන අහලයි. දිකු පුලුවේ කුණේ ජීව ආධාරයක් ඇතිවහ බ්‍රහ්ම රාජයේ මේ රටන්න ස්වර සම්ප්‍රාප්තය. නාමි මණ්ඩලේ පටන් ස්වරෝචාරණය කරන ස්ථාන දක්වාම ස්වර නාමෙහි හිත තෙම ආගේ පරිභෝධයක් සදාගතන් වහන්සේට නෑ සුවිසුද්ධ ඊශ්වර නාම. සෝරෝචාරණේ කරන ඉස්ථාන සුපප්පිත. ජතල සුපප්පිතයි. රාගයෙන් ජීවාදා පිටාම කුණිය දැනීම සුතේම වහවහ පරිවර්තනය වෙනවා හරවන්න පුළුවන් වෙනවා. උදාහරණයක් බවාංග පරිවර්තනයේ සිත් දක්වන දෙකයි. ඉස්සතෝ දසවතරන් කසි කාලයෙන් ඊළඟ සිතේ පහළ කරගන්න තථාගතයන් වහන්සේට පුළුවන් ආවිත සංකාලයන්ද එනිසා කසි කෙනෙකු එක වචනයක් කතා කරන කසි කාලයේ තුන වචන 120ක් කතා කරන්න පුළුවන් තරමක් යන වහන්සේට දවස් අනුවක් ගත වුණා මේ ගාම්භීර අභිධර්ම දේශනාව සවිස්තර දේශනා කරා මනෝව විලාමෝවා හේලියට දෙතුමට තරම් දෙන්න සමතෙක් නැසුදරිනේ සීග සරුවක්යන් වහන්සේලා කෞදිතාභවනේ අභිධර්ම දේශනා පවත්වා. මනුෂ්‍යයන්ට අනවශ්‍ය නිසා නෙමෙයි. සමහර කෙනෙක් හිතනවා මනුෂ්‍යයන්ට මෙන්න ධර්මයේ දේශනා කළ අභිධර්මයේ දෙවියන්ටයි. දෙවියන්ට දේශනා කළ දෙවියන්ට මනුස්සයන්ට සමස්ත ලෝකයාටම අවශ්‍ය දෙයක්. මනෝලව දේශනා කරන ධර්මයේ දෙවියන්ට අවශ්‍ය වගේ මේ ලෝකයේ දේශන ධර්මයේ මනුස්සයන්ට අවශ්‍යයි. මනුස්සයන්ට දින දින අනුව ඉතිරියෙන් කිසි කෙනෙක් ගණන් කිරීම අපහසුයි. මනුස්සයන්ගේ කය පදවදන කටයුතු බව නිසා දෙවියන්ට සෞඛ්‍ය සාවැසට මුළු දෙනම වස්ත්‍රයන්නේ විනාඩි 9යි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක් තවතිකාවට එක දවසයිනේ ප්‍රතිම ජනනකට කරයි. එනිසා ඇකට විනාඩි කරලා දැම්මොත් මනුෂ්‍ය ලෝකයේ දවස් 9ක් දවස් 10ක් එහි විනාඩිය. මනුෂ්‍ය ලෝකයේ දවස් 10ක් එහි විනාඩිය. දවස් 90 විනාඩි 9. විනාඩි 9ක් දෙවියන් දෙවියන්ගේ සිටිනවා කියන එක දුෂ්කර දෙයක් නෙවෙයි. මේ බුදු සමයේ පමණක් නොව ඈත ආශ්‍රේතේ පහළව සියලු බුද්ධ ශාසනවල සරුවක් වෙන මහන්සලා ධර්ම දේශනා කළේ කවුසා බවනි මේ කාවේනික ධර්මතාවක්. සියලු බුදුරයන් වහන්සේලාට කියනවා සමානව සිදුවීම් කියලා. ඒවට කියන සම ධර්ම කියලා. අතමාන සිදුවීම් හතක් වෙනවා. ඒවට කියනවා අතමාන ධර්ම කියලා. මේ මාත් ධර්ම. මේ සමාන ධර්ම කියන එක තමයි බුදු වීමේ හත්වෙනි වචනයේ තව සාමාන්‍යයක් එළඹීම මාතෘ දිව රාජානම් පහචාපකතගෙන අභිධර්ම දේශනා කරා. සුන්දර සමෝව දෙතුනේ අපි විස්තර ධර්ම දේශනාව මනුෂ්‍ය ලෝකේ මිනිස්යන්ට දරා ගැනීම තරම් පහසු වන්නේ නැහැ. ඒ නිසා සරුවයන් වහන්සේ ධර්ම සේනාධිපති පාණිපත මහ රහතන් වහන්සේ දිනකතාව අනුමත කරන සම්මුතියේදී මේ අවිහිතාර දේශනාව 60ක් දක්වපු දේශනාවෙන් මාතෘකා කරසු ගන්නවා. ඒක අපි සංකේත දේශනාව. දරුත් මහ රහතන් වහන්සේ විසින් යමමා දලාර දැකත තරහි ගුණාව කුලදරුවන් පන්සේ දෙනකොට මධ්‍යම ප්‍රමාණයෙන් ඒ අභිධර්මයේ ගන්නේ. උන්වහන්සේ ඇතුළු ස්ථාන තුනක අපි ධර්ම දේශනාව සිදු වුණා. දෙවන අපි ස්ථාන දේශනාව, අනුවත්පත් වෙන සංයෝගය අපි සංස්කෘත දේශනාව, පන්තිය ශිෂ්‍ය දීප උන්වහන්සේලාට සරකෝර දේශනාවේ යලියේ නා පිටාර නා සංකේත පරිදාන දේශනාව. අදාපද තේන සංස්කාර කරණය ඒ නා පිටාර නා සංකේත මධ්‍යම ක්‍රම නම් දරෝපිතයි. ධම්ම සමග මිත්‍ර කරන්නේ විභංගාප්ප කරන්නේ ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤාත්තේ ප්‍රකරණය, කතාවස්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය සහ සමන්තකාඨාන මහා ප්‍රකරණය. මෙන්න මේ කියන සත්‍ය ප්‍රකරණයේ සමාන්වාගත අධර්ම පිටකය සම්පින්දනය කරමින් අපේ පූර්වාචාර්යයන් වහන්සේලා විවිධ අභිධර්ම ග්‍රන්ථයන් සම්පාදනය කළා. එයින් අභිධර්මාර්ථ සංග්‍රහයෙන් වටිනා අත්පත අපි දන්නා විදිහට පිළිබඳ අපොත තාමත්ම ගරුකාටෝ සංග්‍රහය. ලංකාව තමනකනේ ගුරුම රටවැනි තවත් බෞද්ධ රටවල් බොහෝ රටවල් වල මේ අභිධර්මාර්ථ සංග්‍රහය අක්ෂරාර වූ අක්ෂරකටේට අභිධර්ම ඉගෙන ගැනීමට භාවිතා කරනවා. මේ අභිධර්ම පිටකයේ තියෙන සාර කොටාවේ සාරවත් පිටකහරය මේ අභිධර්මාර්ථ සංග්‍රහය ඇතුළත් වෙනවා. ලෞකාවට වඩා ගුණ රස මේ අභිධර්මාක සංග්‍රහය පිළිබඳව විඩාකාර සරල ධර්ම ග්‍රන්ථයන් සම්පාදනය කළ දෙනවා බොහෝ ආචාර්යවරුන්. ලංකාවේ මේවා ඒ අභිධර්මයේ පදාරන ආධුනිකයන්ගේ පහසු වෙන මේ පිළිබඳ පහසු වෙන එක අභිධර්ම උගන්වන ගුරුවරුන්ගේ සුඛිතා දුක්ඛාර වන නිසායි මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ ස්වરૂප ග්‍රන්ථයක් සම්පාදනය වෙලා කියන්නේ මේ ඉස්ලාමයන් ගැන. ඒ ඉස්ලාමයන්ගේ ජීවිතය යටින් පරිපූර්ණ බල ප්‍රත්‍යක්වාද. තමන්ගේ ජීවිතයේ ජීවන විනාමියක් ගන්න වැඩගත්තා. අපි බලාගෙන මේ අත දෙවොල දෙවොල ගේන්නේ. සතේ ජීවවා දුකාවන්නේ නැහැ. ඉලෙක්ටර වයස්ගත වෙලා ගෝ සංපාදනය කළ කොටගෙන අපි අතිශයින්ම දුක්ක් වෙනන්නට ඕනේ බෞද්ධයන් වශයෙන් දහසක් වැඩ තියෙන අපිට මේවට වෙලාව නැහැ කියලා බොහෝ දෙනා පසු දක්වන්නේ. නමුත් අවශ්‍ය දැනගන්නට වෙලාව තියෙන. වෙලාව හදාගන්නට ඕනේ. ඉතින් නෑනියන්ගේ අතින් මේ සංපාදනය වූ අභිධර්මාර්ථ සංග්‍රහයේ ස්වરૂප ග්‍රන්ථය මම හිතනවා මේක පෙර ජීවුණු මේක මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ අර්ථ විවරණ ග්‍රන්ථවලට වඩා ප්‍රයෝජන දෙනවා. මොකද මොනෝම සරලව තම තේරුම් ගන්න පුළුවන් මට්ටමේ තමයි මේ මෑණියන් මේ දහම් පොත් සම්පාදනය කරන්නේ. බොහොම නඟපුරු වශයෙන්. අභිධර්මයේ කියන ගැඹුරු දෙයක් ඒක නඟපුරු කරන්න පුළුවන් කමක් නෑ. නමුත් ඒ භාවිතා කරන වචන අනුව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් නම් ඒක වැදගත්. ඒක නිසා ආදත් භාෂයෙන් තේරුම් ගන්න පුළුවන් සැකයකයි මේ ග්‍රන්ථ සම්පාදනය වෙලා ඇත්තේ. කර්මී ආචාර්යයන් වහන්සේලා ග්‍රන්ථ සම්පාදනය කළ අගට ප්‍රකාශනය කළදී අක්ෂරං ඒක මේකං වා බුද්ධ රූප තමයි කියන්නේ. එකයික අකුරා දෙකේ බුදුරුවක් ආසමානයි. බුදුරුවක් දකින්නා කියන එක පහදිනවා. බුදුරුවක් දකින්නාට බුද්ධ ආලම්බන ප්‍රේක්ෂණය වෙනවා. බුදුදහම දතුන්නාගේ ශ්‍රද්ධාව මත වෙනවා. බුදුදහම දතුන්නාගේ සිටේ දුක් ගම්ලා සංකේතයි. බුදුදහම දතුන්නාගේ සිටට අප්‍රමාද ප්‍රතිපදා කියලා සිටේ නැලෙනවා. බුදුදහම දතුන්නාට කුසල ඡන්දේ දැරිය. බුදුදහම දතුන්නාට මෙලවක් කරලවත් ඥාපත සංග්‍රහ අපමණ කුසල සිත් පාලේ. මේ වාගේ බුදුදහම ලියන අකරාග්ගාමයේ සලකබලන්තෝ මේකේ බුදුදහම සමානයි. උදා නැලවක් ආයතෙන් ප්‍රේතක ධර්මයන් ලියවක්වා කියන එක මේ ගාථාවකින් සඳහන් වෙනවා ඒක නිසා ඒ ධර්ම ග්‍රන්ථයන් සම්පාදනය කරනකොට එක අකුරක් කියන කුසල චිත්තයේ කොච්චර වාරයක් යනවා එක අකුරක් කියනකොට චිත්තයේ විශාල ප්‍රමාණයක් ගමන් කරනවා දැන් මේ අභිධර්මාර්ථ සංග්‍රහය කියන අයන්න කියන්නේ චිත්තයේ බෝධකයක් ඔක්කොම කුසල සිතුවි. මේ කුසල දෙවියන්ගේ චක්ෂුද්්වාරික වශයෙන් හා මනෝද්වාරික වශයෙන් තමයි දිවිමිලි පාවෙන්නේ. එයින් බලනවා කොර. එයින් ගන්නකොට ඒ අපරේ කඩවුරුව එයින් බලාගෙන ගන්න. එතකොටනේ චක්ෂුද්්වාරික සිද්දෙන්නේ මොහොතින් අතුමාන්තාලම්මනේ සිද්දෙන්නේ පාවෙන්නේ. ඒවා ඥාන සම්ප්‍රේක්ෂය. විවේකතර. ඊළඟට මේ අකුර දැන තමන්ගේ හිත යට කරනවා. හිත යට කරනකොට මනෝද්වාරික වශයෙන් කුසල චිත්ත හේතු පහළ වෙනවා. ඒවා සෝමනස්කාරක ඥාන සම්ප්‍රයුක්ත ප්‍රියසුක කුසල චිත්තයි. ඉරතුම දව. ඒක නිසා ඉතින් කපුරා ගානේ සිද්ධලා තිබෙන්නේ ඥානට දැරිතරාවේ කුසල ප්‍රවාහය, කුසල ගංගාවක්, කුසල ධාරාවක්, කුසල නිදානයක් ඉදහල් කරගන්නවා. මේ නිසා තමයි අපේ කරන්නේ ඒ අකුරු කුඩින් කනින් නැතා අකුරක් පහදන් නැතා අකුරක් කියන දෙයක් වල වාදීන් නැතා මේ කරම සුඛ දෙක් කියලා කියන්නේ මේ අකුරෙන් තමයි බුදුබණ කියලා තියෙන්නේ. ඒතරම් බුදුබණට කරන ගෞරව වශයෙන් අකුරට ගෞරවය ලැබෙනවා. ඒක නිසා මේ තරම් වටිනා ග්‍රන්ථයක් සම්පාදනය කරමින් ප්‍රතිරිස් මෑණියන්ගේ හිත තුළ යන්න බැරි තරම් අප්‍රමාණ සුඛ ලක්ෂණයක් නිදාගත කරගන්න ලැබෙනවා. මේ මහා පොළොවට මේ සමතලා කරලා අතුරුන් වතුන ගෑනේ සාසන කරනවා. ඉතින් දෙබරණී සිඳු මුරුදු මොළ සීවර වස්ත්‍ර පරිපාල සූසූරු අකතිරුක. එවගේ ධනේක පින්දකාත ධනේක තේනාසන ධනේක ග්‍රාණප්‍රාප්තේ දීර්ඝල්ද පරිස්කාර ආපෝසතරං වා පූජා කරනවා වඩා සතර පද ගාථාවකින් බුදුගණ දේශනාවක් බුදුගණ දේශනයක් කරන එක දුකින් වෙනවා කියන සදෝසුරා බුදුරජාණන් වහන්සේ වදාළා. සම්බ දානං ධම්ම දානං විනාති. සීලම දානං අභිධානය කරන මහත්ඵල වන්නේ ධර්ම දානය. මේක නිසා සමාදන්න ධර්මය අන්නයට පාපින් අධ්‍යයනය සඳහා ඉගෙනීම සඳහා මෙලොව ග්‍රන්ථ සංකල්පනය කිරීම නිරිත්‍යයන් උපදවාගත් දින අතුරුතයි මේ යත්නාපි සෑම දිනම මේ දින සියාතුන් කරගත් කලාවේ සාබරින් අනුමෝදන් වීම. එතමනා කියන්නේ මේ වාගේ ඥාන සම්ප්‍රයුක්ත කුසල මේ සිදු කරගත්තේ ගුණයක් මෑණියන්ට මේ කියන රෝගාබාධ සම්පූර්ණ සෝතප්පේදී කාලේ තවත් වටිනා ධර්ම දක්පපයන් ධර්ම ගාන සම්පාදනය කරන්නට නිරෝධ භාවය චිර ජීවනයේ දීර්ඝායස ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ තුන් ආලයේදී මංගලස්ස ජීවිතයේ පාළි ග්‍රන්ථයේ සඳහන් වෙන කතා ප්‍රවෘත්තියක්. ආර්ථික බුදු සසුනේදී වනාන්තරයේ ආරණ්‍ය හේලාසනයක වාසය කළ ස්වාමීන් වහන්සේලා ආෆ්‍රිකාවේ අභිධර්ම සත්‍යයනා කරන ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ කලහවේ ජීවත් වන ධාර කිමුලේ මේ අභිධර්ම කඩට නිතර සම්බන්ධයි. මේ වාගේ දහම් කඩේ සතුන්ට තිරසන් සතුන්ට කරා කියමනාප වෙන්නේ විතර මෙතර මෙතර මේ මුලාට මේ ධම්ම බඳ ඇසීමේ උරුදේශිතය පැහැදීම ප්‍රතාපය ඇති වුණා. එළඟින් ත්‍රිවිධ කුසලද පහළ වුණා. මේක වැදගත්ය. ඒ දතාට මේකේ අර්ථයක් ඇතිවෙන්නේ නැහැ. දැන් සමහර කෙනෙක් කියනවා කාලි කාටකී බමනේ ඒ අසෝ ගමනේ ඥාන සම්ප්‍රේක්ෂ වන්නේ නැහැ කියලා. ඒක දෙදා තේරුම් කළ යුතු නැහැ. දෙදෙනින් තේරුම් ගන්න ඉස්සරහට. ඉතින් කෙලින්ම ඥාන සම්ප්‍රයුක්ත නෙවෙයි කියන්න බෑ. ඒ මාකසාද ඒ බාහම පාඩයක් දෙනකොට ක්‍රම හතරකට ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. අර්ථ ධර්ම නිරෝධේ ප්‍රතිභාන කියන. යම් කිසි විදිහකින් මේ බාහම වචනයේ අර්ථ ගන්නේ නැහැ. නමුත් තේරුම් ගන්නවා මේ උතුම් ධර්මයක් කියන්නේ. ඒ මුතුන් ධර්මයක් මේක වටිනා ධර්මයක් මේක ශ්‍රේෂ්ඨ ධර්මයක් කියලා හිත පහදවා ගන්න. ප්‍රජාම්පදයට සතු කරගන්න. ඒ සම්බන්ධව ඇති කරගත් ආභෝධය අර්ථඥ ධර්මඥාන. ධර්මයේ පිළිබඳව ඥාන සම්ප්‍රයුක්ත කුසල කිවිලි කාලය. එනම් තව කෙනෙක් මේක අර්ථයක් තේරුම් ගන්නවා. ප්‍රජාම්පදයේ අර්ථය මේකයි කියලා තේරුම් ගන්නවා. දෙවොල්ලනකොට එතන අර්ථ සංවිධාවක සම්බන්ධ ඥාන ඥාන සම්පේත ජීවිතාරේ. සාකලීකේ දහම්පදයේ ගැන නිරුක්තිය ඒ කියන්නේ ව්‍යාකරණයේ තේරුම් ගන්න. ව්‍යාවල් නාම සාධිය, ව්‍යාවල් ආස්කාර සාධිය මේ නාම සාධියේ අතවල් රත්යයි අතවල් විගන්තියයි අතවල් ධාතියෙන් මේක හැදලා තියෙන්නේ. මේ ධාර්මයේ මේ විදිහයි කියලා ඒකවල ව්‍යාකරණ ඥානයේ බලය කුසල දැනීමේ නිරූපී ප්‍රතිසම්මිදාවයෙන් දේ කුසල ඥාන සම්පූර්ණයි. තවතේ මේ ධම්පදයක් පාඩම් කරගත්තා ධම්පදේ භාවාන්ති කියන ඒ වචනාර්ථය තේරුම් ගත්තා. ඊළඟට ඒ නිරූපී භාෂාත්මේ ව්‍යාකරණයක් තේරුම් ගත්තා ගුණෙ තේරුම් ගත්තා. ගුණෙ තේරුම් ගත්තා නම් ප්‍රතිභාන ප්‍රතිසම්මිදාවයෙන් කුසල ඥාන සම්පූර්ණයි. එතකොට මේ විදිහට නිදාන්තරයක ක්‍රම හතරකට ඥාන සම්ප්‍රයුක්ත සිතිවිලි වලින් ආරම්භ කියන්න කියන්න පුළුවන්. ඉතින් කුඹුරාට උතුම් මේ අර්ථාභෝධයක් නැහැ. විරිත්‍යාභෝධයක් නැහැ. ප්‍රතිදානාභෝධයක් නැහැ. නමුත් මේ ධාමයක් කියලා ශ්‍රේෂ්ඨ ධාමයක් එකට ඒකත් උතුම් ඥාන සම්ප්‍රයුක්ත කොට පාලනයේ හේතුවක්. අර මල් දෝක දීපුත්‍රාන්ත වගේ. ඔබනේ නැගියාට අර්ථයක් අවබෝධුනේ නැහැ. නමුත් ධර්මයේ විදේක දරා ගැනීම හේතුකව සෞඛ්‍යතා බව දෙවරදී කියනවා උපා. ඒ වගේම මේ කුඹරාද හේතුක කුසල් දෙක පාල කරගත් ගැනීම ඒ එනේ දෙවරු උපා. උදාන්තරයක් ජීව ලෝක හයම ඔබිනඳ කරකරුවා. අපේ බුදු සසුනේ අතුකාලේ බුද්ධ පරිණිරවාණය වූ දෙතියකට ආගන්න කාලේ මෙතුමා පාදලේ පුත්‍ර නගරයේ අබෞද්ධ කුලයක උපන්නේ. අබෞද්ධ ගෙදරක උපන්නේ. නමුත් මොහුගේ දෙක ඇත ගැඹුරු ධාතුවක් තිබුණා. ඒ කාලයේදී බින්දුසාර රජතුමාගේ අග්‍රමහේතුකාවගේ කුසේ ධර්මාශෝක රජතුමා පිරිසිදුගෙන තිබුණා. ඒ මාත දෙලක් උපන්නේ. ගුණස් කළස් පාදාගෙන කල්පයක අත්දී දැඩිව පනුවවතාවා. ඉන්නේ විකලන මේ දෛවයෙන් ගෙන්නවා සාදරයක් දැනෙනවා. මේ තැනට ජනතාන කියන. ජනතාන ආව. ජනතාන මේක නිසිතේ ඉල්ලුවා. ඒ කියන්නේ විරත් පදක් වෙනකොට ඊට සුදුසු ගෝලාකාර දෙකක් නිර්මාණය කරනවා. ආදී දරු වෙනකොට සංසාරු එන්නලා ගියන් ගන්න අමල් දෙයක් කරනවා. දැනෙන්න වෙනකොට කණි වලින් හැදෙනවා. අදලම දෙවියන් කෝ මෙන්න ඉර දෙන්න හඳ මේ දෙකේ දෙපා තියාගෙන කුටුවක වාඩි සංවල රූපයමට දුන්නා අසෝ මේ දෛවස්ත තුන අනාගතවා සිටිනවා මේ දෙවිලි කුසේ ඉන්නේ මේ රටට මේ ජම්බුද්දීපේ දෙන අග රජරණ දීප දස්ත්‍රවාගේ මහා කුමාරි මොහු මුලවා ජම්මුද්දීපේ එක්කකොට රාජ්‍යයට පත් වෙනවා අහතේ පොළවේ මහා මොහොතේ දුදුනක් මානේ මොහොතේ ආකාශාත්‍රේ පවතින. ජනියෝ යක්තය වලස්සු නියෝ රාජ්‍යයන් ඉරමු තුකාව මිනිස්සේ යල්ලෝම ඒ රජතුමාගේ සේවය කරන්න වෙනවා. ඉතින් මේ අනාගත වාසයේ ඉදිරිමිට සිද්ධවන ධර්මාශෝක රජතුමා රාජ්‍යයට පත් වෙලා මෞතුමියගේ විස්තරය දැනගෙන ජනතාවට කාර්ය සම්මානයක් කරන්න ගෙන්නවා. කාර්ය පුරුෂයන් ගිහිලා එයාගේ නාමයෙන් යදෝ ප්‍රති විචාරයන් දුර පලාතකෝ ආජීවක වේතන කයිලා කියනවා. සිරිතාවක නංගගෙන එනකොට මා වස්තනී කියන ඉන්දියාව අනාගතයේ කියන ආරණ්‍ය සේනාතනයක් නැත්නම් වෙලකාරී වා. ඒ මහා වස්තනී අතරියේ ඉන්දියාව අනාගතයේ මහා වස්තනී ආරණ්‍යයේ මහා අසුගත මහ රහතන් වහන්සේ සදාන පිටාවක් රහතන් වහන්සේ. විහාරයේ සමීපයේ නෙමෙත මොහොතේක නාම විහාරයේ දාන බලන් දුව. සීතාවෙන් දැක්කා. පළමුවෙන්ම සම්මුඛෝණයේ සංඝ ඉස්තර මහ රහතන් වහන්සේ ආවාද කුජ්ජය. මහා අසුගත මහ රහතන් වහන්සේ. මහා අසුගත මහ රහතන් වහන්සේ කියන්නේ බුද්ධ නාමයේ කිය සතුදායි ස්වාමීන් වහන්සේ. සකුලදාය පරිග්‍රහණය කියලා මහා සකුලදාය ධූල සකුලදාය කියලා සූත්‍ර දෙකක් මැදින් නිකා දැකලාදී ඒ සකුලදායේ පරිග්‍රහණයතුමා තමයි විද්‍යාඥාත්මයේ මහා අසුදුත් මහරහතන් වහන්සේ වාදපත්. මෛත්‍රී ධ්‍යානෙන් වාකයි. බුද්ධ කාලයේවත් මෛත්‍රී ධ්‍යාන සමාපත්තිලා මේකනේ කාලාන්තර ලැබලා නැහැ නේ. මේ රහතන් වහන්සේ තමයි ඒ කාලාන්තරේ තියෙන්නේ. උනාගේ නිසා මුළුමහත් වනාන්තරයේ දෙලෝම සත්‍යෝ සමග සම්පන්න වුණා ප්‍රාණඝාත නොකර ඇති. උනාගේ භාවනා කමතරන්ගෙන් අහසේ පලක් දැනගෙන ලැබී. උනාගේ භාවනා කමතරන් දුන්නම කිසිම කෙනෙක් නෑ අධිගම නොලැබෙන්නේ. උනාගේ කමතරන් ලබන්නෝ අධිගම ලබනවා. මේ වේලාවේ මේ ජනකාන ආදීයක තුනාට දකුණ දැකුණ ඒ සේනාධිනේ රටේ මේ තුන් සතුන් උදලා කරනවා. අලි ඇතුන් ගෝණං ගුවන් සිංහයන් ව්‍යාසරයන් එවාගේම කාලං ඌමින්නම් මේක සූතාවෝ එකට සෙල්ලම් කරනවා විශේෂම තත්ත්වය ඕනෝ විහිංසාවක් කරන්නේ මේක පුදුමයි කවදාකවත් නැදැක්ක සත්තු මෙතන කියනවා ජනකාලයන් ස්වාමීන් මේ සත්තු කවර කවර නම් එක සත්තුද කියලා මේ අසංගත මහරහතන් වහන්සේ අතීතයන් ඥානයේ ගැලුවා මේ කුජලයා කියලා ඥාත වෙන මොකක්ද පොදු කරපු ඥාන සම්ප්‍රයුක්ත භාවනා. දැනුවාම අර ආසේ ඉදුසත්නේ කිඳුරක් වෙලා අභිධර්මයේ සවන් දුන්නේ මේ කුම් කියන දෙහිපත් නැතුණා. එනිසා පූර්ව සංකේතාව දෙහිපත් වෙන දිනක මොහොත ප්‍රකාශ කළේ සතුන්ගේ නම නෙමෙයි. හැබැයි මේකම විස්කරණය ඒ ආයතන ඒ ධාතු ඒ පටිච්ච සමුප්පාද මේ නම් වශයෙන් තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවානේ මේ මනුස්සෝ කියන්නේ සත්වෝ කියන්නේ නම් කියවට ස්කන්ධ පහ. ආයතන දලා ධාතු 18 පටිච්ච සමුප්පාදය. පටිච්චසමුප්පාදයෙන් දුක්ඛ සමුදය. මේ කියනකොට අර සූද සංඥාව කියනවා මේ ජනකාල. එකවරක මම ඉරි ඔතක් පහළ වෙන ඇඳුමක් ඊළඟට ඇඳලා ඒ අනේ ස්වාමීන් වහන්සේ සමා වෙන්නේ මම මෙච්චර කළා අදුම මම ගමන් කළා අද මට ආලෝකයක් ලැබුණා අනේ ස්වාමීන් වහන්සේ මම කවුරු කරගා ඒ විලාසය ඇවිල්ලා අවතාරණ භාවනාවක් දුන්නා මේ ජනතාවේ ස්වාමීන් වහන්සේ ගාහුණට වෙලා පටන් ගත්ත භාවනාව වැඩි වෙලාවක් ගත වුණේ නැහැ සියලු කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වෙනවා මේ විද්‍යාසත් අධේවා සූත්‍ර විද්‍යාඥාන දෙලයි දැන් මේකෙන් ජනතාන ආජීවක නෙමෙයි ජනතාන මහරහතන් වහන්සේ. කවුද මේ රහත් බව ලබා දුන්නේ? එදා ආගම බුදු සසුනේදී අර අභිධර්මයේ සලන් දීමේ පුණ්‍ය වරු. ඒක එදා ඒ කුඹුරෙක් වෙලා අරේ දුක ප්‍රතිකම්යෙන් උපන් සත්‍යයේ කියලා උරගේ කියලා මේ විදිහට දහම් පදයට අභිධර්ම දහම් පදයට සරන් දීමේ දින මිත්‍ර ආනිසංස දෙනවා. උදාන්තරයක් ජීවිතාන්තය. මනමව ධර්මයාකාරකන ජීවිතය. කල්යාණ මිත්‍ර ආශ්‍රය. සමාධියේ මේ සතර මඟ කලදුවා. ප්‍රවිද්‍යා සත්‍යමේතා සීක්‍රිසුන්‍යයන්. සෝතේ උතුමිතරේ සම්පස්සේ මොනතරම් කල විපාකගෙන කියලා. මෙන්න මේ වාගේ අභිධර්මයේ කියන්නේ බුද්ධෝත්පාද කාලයක පමණ හම්බෙලා ඉන්නේ. දකින්න ලැබෙන්නේ භාවනා කරන් ලැබෙන්නේ භාවිතා කරන් ලැබෙන්නේ උද්ඝාණය කරන් ලැබෙන්නේ කාර්මණය කරන් ලැබෙන්නේ වාදනය කරන් ලැබෙන්නේ නිසා මේ අධර්මයේ කියන එක ලෝකයේ තියෙන සියලුම ධර්මයන් අතරට ශ්‍රේෂ්ඨවාදී ධාමක ශ්‍රේෂ්ඨ ධර්මය මම නිවත ඇත වශයෙන් හේතුන් බුද්ධ ධාතුලක් ඉන්න කාලේ අනතක්කම සදාවතුන් ඇවිල්ලා අභිධර්මයේ තරම් දෙන ස්ථානයක්. අභිධර්ම විකාශනයේ මුතන. ඒක මොනතරම් දුන්නේ කියලා නෑ. විඥානයන්ගේ ආභාෂයේ තමයි කුමාරකත් බොහෝසෙන් කියන්නේ. විඥානයන්ගේ ජීවිත කතාවක ඒකාලි කුරුවා දෙවියන් ඥානවත් ස්වාමීන් වහන්සේලා අභිධර්මයේ හදාගත්තා. ඒකෙන් මේ අධිධර්මයේ තම අදාරුවා සමනක් වෙන්නේ තා භූමිනාට බෙදා දීමට මේ නෑනියන්ට පහළ වෙච්ච සංකල්පනා තමයි මේ ග්‍රන්ථයේ තිබෙන්නේ කියන්නේ. ප්‍රඥානියන්ට මේ මේ සංවල කියන ධම්ම නිතන්ද සංකුතාවක් ගන්න පුළුවන්කමක් නෑ. ඒ වුණායි. යම තමා ඉන්න කුකුලේ දෙක. කොහොමරි මේ විදිහට ධර්ම දානය දීමට ධර්ම ආලෝකයක් දීමට තියෙන ඥාන සම්ප්‍රේෂණය. ඒ නිසා වැඩගත් පාඩමක්. එනිසා උතුම් කතුරක් ගාන බුදුරක් මහා කරා වගේ බුද්ධ ධර්මයේ සාරවත් කොටස අරු අර අරතුනේ කොටස ඉදිරිපත් කරමින් අභිධර්ම සංස්කෘතයන් ඒ ධර්මාර්ථ මනමින් නපුතරමි ඒ ස්වરૂපාත ඉදිරිපත් කරමින් සම්පාදනය කොට ඇති මේ ග්‍රන්ථය සාමක උතුම් ධර්ම ග්‍රන්ථය එනිසා මේ වාගේ ධර්ම ග්‍රන්ථය සම්පාදනය කළ අටක් ඇති මෑණියන්ට සතර වතනා දුරු මේ කුම්භිත දේව දරා ගන්න, ධාර්මණය කරගන්න, වාසනය කරන්න, එළඟින් තමා බලාපොරොත්තු වෙන මේ විශ්වාස අධිත්‍යා සූ පිළිතුරු ඥාන සෝලස මහා ඥාන ගැනීම උසම් ප්‍රඥා සම්භාර ලබන්ට හේතු වෙන මහා පුණ්‍ය නිදාගයක් නිදාගත වන අනේ සාදු සාදු කියලා කුමිතේ සතුටුවන්නේ. එවැගේම මේ ධර්ම ග්‍රන්ථයේ මම හිතනවා බොහෝ දෙනාට ලැබෙයි. එවැගේම මේක ලබාගත් පින්නතුන් පොත් අල්මාරියේ ගෞරවයෙන් සංකප්ත වෙලා කියන්නේ එපා. ඒක මොනකටද අද දක්වාම කියවන්නේ. එකවරක් කියන නවත්තන්න එපා. නැවතත් කියවන්න. දෙවරක් කියන නවත්තන්න එපා. නැවත නැවත නැවතත් කියනවා මේකේ කියන අර්ථ කාර්යය අවබෝධ කරගන්න. මේවා එකවරක් කියනවා දෙවරක් කියනකොට ආතය නැත්නම් තව අවබෝධ වෙනවා. දාහරක් හිතවරක් සීවරක් වෙනකොට තවත් ආවෝද වැඩි වෙනවා. නිසා අර පතන භාවනාවක් කරන්නේ. පතන මන්දිරයේ දිහා අයිතවරක් බලන නවත්තන්නේ නෑනේ. ලක්ෂ කෝටි වාරයක් නැත නේද බල. බලමින් තමයි උග්‍රාමිනේක ප්‍රතිභාවනීය කරන්නේ. ඒ වගේ මේ ධර්ම ධර්ම ග්‍රන්ථයේ කියවල ප්‍රතිකාරය කියලා හරි සංකේය දැන් ඇති කියලා නවත්තන්නේ. ඒක නැවත නැවත නැවත කියලා කියලා නොතේරෙන තැන්වා ලකුණු කරගෙන තමයි තේරණයෙන් අගන්නේ. මේ මහා බෝධිය ලබා ගැනීමට උත්සාහවන්ත වෙනවා නම් මේ ධර්ම ග්‍රන්ථය සම්පාදනය කළ මෑණියන්ගේ අදහස මුදුන්පත් වෙනවා. විශේෂයෙන්ම අභිධර්මයේ කියන එක දුර්ලභයි. බුද්ධෝත්පාද කාලයක සමන. එනිසා බුද්ධෝ බුද්ධෝත්පාද කාලය වදාගත් අප දැනගෙන ආවිතු වෙනවා බෞද්ධයන් වාදපත්වවල සෑම දෙනා විසින් අප්‍රමාද ප්‍රතිකාත්‍යයේ ගරු කරන සෑම දෙනා විසින් මේ ධර්මයක් බදාගෙන මේවා සම්පාදනය කළේ නෑයන්ද ඉංග්‍රීසි මේක මුලින්ම සම්පාදනය කළ අනුදාචාර්යයන් වහන්සේලා ඉංග්‍රීසි මේවා කුලෝකයේ පිටේන දේශනා කළ සරුවක්තරාගෝස්තමයන් වහන්සේට নমස්කාර ගෞරව කරමින් අභිධර්මයේ අදාරන්නට වැඩි වැඩියෙන් උත්සාහවන්ත වෙත්වා කියලා කර්මන්නේ පාරුකාරයි. මේකා දැන් මේ මොහොතගෙන අපි සතු කරන්නට ඕන අද අපේ මේ ප්‍රදේශයේ ලැබෙන වැඩ කීපයක් අරමුණු කරගෙන මේ නිසා ටිකක් ප්‍රමාද වෙන්නේ සිද්ධ වුනේ පැයක් දෙකක් කරන් මේ අපේ ප්‍රමාදය ගැන සමාවෙත්වා කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටින අතරත දැන් මේ වේලාවේ මහා සංඝරත්නය වෙනුවෙන් පළමුවෙන් අපේ දැකට මේ අභිධර්ම ග්‍රන්ථ අභිධර්මාර්ථ සංග්‍රහයේ ප්‍රමුඛ ග්‍රන්ථයේ පරිත්‍රාසන දෙමෑණියන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා පියට සියක් කරුව ප්‍රපාරේ සමුද්දමත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒකම මේ මුද්‍රණය කළා කියලා මම කියනවා කල්යාණ මිත්‍ර මණ්ඩලය වගේ වෙන්න ඕනේ මේ මුද්‍රණය කළ මුද්‍රණ වේදන් දරු මේ සෝදුකා කියමු මේ අනුමත කරලු දවඩ දරවදන් තැතියෝ ස්වාමීන් වහන්සේට සෑම දිනකම මේ දිනකේම මහා පරමානිකන්ත වේවා මේ හැම දිනකම අභිධර්ම අවබෝධය සමතවත් මුදුන්පත් වේවා දලකුණයි ප්‍රේමින් පමුණා ඒකම මේ ධර්ම ග්‍රන්ථයේ පරිත්‍යාගල කුසලානි සංකේත එවාගේ මේ සම්පාදනය කළ මුද්‍රණය කළ ධර්ම දාන වශයෙන් උදාහරණ කුසලානිසංසය තුනක් හේත් නෑයන් ගනි වාසනාවන්ත ධර්මෝක තපක්කද සදා පරිණෝගයේ ගුණවත් මෞඛේදනා වහන්සේට අදාවක්කාප්ත තීරේ මාත්‍යාට ඒ කියන මුදදාත බෝසත් කුමාරට මේ කොතරම් භාගයක්වත් වේවා දෙතින් දෙලෙන්නේ සෑම දිනම භවයක් පාසා ධර්මාඥාන භාවනාඥානින් අධසංකල්ප මතෝ කතෝ භෝඥානවලින් නෝකෝතර නිවන් සුව ලබත්වා ආඛ්‍යාපි කරුණාවෙන් සාධනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක උපදේවතා මණ්ඩලය සාදරයෙන් වකින් අනුමෝදන්ව බුද්ධ ශාසනයට මේ ලංකාවට බෞද්ධ ජනතාවට මේ කල්යාණ මිත්‍ර මණ්ඩලයට උසයෙන් මේ ග්‍රන්ථකාව සම්පාදනය කළ දැක අසමීපින් ලැබුණා කීරිත් මෑණියන්ට කවුරු ජනතාවක් මේ රසසිතේ නිදලාට ධාර්මික දේවාරක්ෂාව සලසා දෙතුවා සතෝ බෝධිවගේ කාන්ත නිවන් කෝ ලබත්වා ආර්ය මෛත්‍රියෙන් පින් සම්මුඛ විතරක් නදා කයිතෝ දිනෝම තත්ත්වයන්ට මේ නුගේගොඩ ප්‍රදේශවාසීන් තවස ගම්නගර ලංකාව සමගිව මේ කක්කද සීල කක්කද දස දිසාවාසී සමස්ත ලෝක සත්‍යයටමත් මේ කුසල සම්භාරයක්පත් වේවා දෙලෝම දස්සෝ නිදුක්ඛේත්වා නිරෝගී වේත්වා සෝපස්සේත්වා ධර්මඥාන භාවනාඥානෙ වැඩේත්වා සංසාර දුකින් අතමිදේ සාන්ත ලෝකෝත්තරාමා නිවන් සුව ලබත්වා මෛත්‍රියෙන් කුල් පමුණුවා බුදු දහමේ පෙර ජීවනයේ දතමින් සද්ධාර්මයේ පෙරස්කේ ප්‍රාර්ථනා කරමින් එවැගේම මාර්ගඵල නිර්වාණ අවබෝධයට කාර්මිකා වේවා කියන පැතුමේ යුතුවනේ ග්‍රන්ථ සාම්පාදනය කළ පින්වත් මිරිස් ඥානයන්ට කරුණිතක මොනගුරු මිනිදෙලි දෙතක මේ කල්යාණ මිත්‍ර මණ්ඩලයේ සමත සාදා ජීව සාදුතියක් එක්වාගා සිල්ම දෙනාට මෙලොව වශයෙන් සේවකයන් දීර්ඝාස ලැබේවා සතරාන්තරය සරුවපත්තරයන් නිරාර්මයේ ආරක්ෂාකත ප්‍රාන්තයේ සැලකේවා සමන සියරව්ගානේ ගන්නෙල මුස්තරල්ලාග්ගානේ සීල සමාධි ප්‍රඥා හේතුන් දසකාරණී දිරේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාගේ සමුද වේවා භවයත්තාත මහා සංඝේ මුතු සංඝේ ආදු සංඝේ ගාම සංඝේ චිත්ත සංඝේ නිබ්බේධික සංඝේ කියන මේ මහාර්ග ප්‍රඥා සම්භාර උපදවා ගන්න හේතු වේවා මතුවනාගතයේදී ප්‍රීතිතක ධානීය රාගයෙන් ධ්‍යාන සමාපත්ති ලාභේන සෝතේ පාරමී සලා ගැනීමට සතු රාගෝගේ කතේ නෝගේ ලෝකුරා සම්මා සම්බෝධියේ කියන උතුම් භෝධ්‍යානයේ උද්ධාගමෝත්තම ලහංකාබෝධක වදාළේ ආර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන අදරාමරේ සාන්ත ලෝකෝත්තර අමාමහ නිවන් සුව සුනිසේ හේතුනේ වා වාසනාවේවා ප්‍රයන්වන් සුව ප්‍රාර්ථනා කරමු. යාත්‍රෙන් දෙවියන්ට සිනු සම්බන්ධකින් නමෝදන් කරමු. ඉදං යාති ලං හෝ සුචිතා හොන්තු නාසයෝ ඉදං නාතිනං හෝතු සුඛාං සුඤ්ඤාතයෝ ඉදං නාතිනං හෝතු සුඛාං සුඤ්ඤාතයෝ ස්ථාවදාතයම්හි සම්මතං පුඤ්ඤ සම්පදං සම්මේවානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා සත්‍යාදාතං දේහි සම්බතං පුඤ්ඤතං සදං සම්මේ භූතානුමෝදන්තු සම්බතං සත්‍ය දිට්ඨියා සත්‍යාදාතං දේහි සම්බතං පුඤ්ඤතං සදං සම්මේ සත්‍යානුමෝදන්තු සම්බතං සත්‍ය දිට්ඨියා

ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ දාන සමාදමු සතං සමාදමු හෝතු යාවිමාන තස්සියා ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ දාන සමාදමු

ඉදං මේ පුඤ්ඤ කම්මං වාදවස්සයාවන්තු ඉදං මේ පුඤ්ඤ කම්මං වාදවස්සයාවන්තු සම්මෙතුපාපමුදතු සුචිතකාදවාදනේ සිදු කරගත්තේ කර්ම දානමේ කුසලානි සංසදානේ බුද්ධාමේ රත්නස්යන් ආගලේ තුන්වස් ජීවිතයන් ඇතුළ සෑම දිනක ආයුරෝග්‍ය සම්පත් සැලසේවා සාම්ප්‍රදායික ස්වර්ග සංඛ්‍යාත සංකප්ප මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සමිතිමත් වේවා සාර්ථනීය භෝධියෙන් ලෝකෝත්තර අමා මහ නිවන් සෝදක්වා රත්නඥ ආශිර්වාදේ ලැබේවා කියලා සංඝරත්නය කරුණාවෙන් වාසී කරනවා සම්මේතෝ විඤ්ඤාණං කෝ සම්බෝධෝ විනාශකෝ මාතේ සම්මදේවතා සම්බුද්ධානුභාවේන සදාකතේ අන්තේ ගෞරවම් මංගලම් කම්ම සම්ම දේවතා කම්ම ධම්මානුභාවේන තදාතුති වරන්තු දේවවතු සම්ම මංගලං සම්ප සම්ම දේවතා කම්ම ධම්මානුභාවේන තදාතුති වරන්තු දේවවතු අභිවාදන සීලෙන් නිත්තං අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ Thank you.